بسم الله الرحمن الرحيم ديان අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ نامين يا أيها الذين آمنوا أوفوا بالعقود أحلت لكم بهيمة الأنعام إلا ما يتلى عليكم غير محل الصيد وأنتم حرم إن الله يحكم ما يريد يا أيها الذين آمنوا لا تحلوا شعائر الله ولا الشهر الحرام ولا الشهر الحرام ولا الهدي ولا القلائد ولا آمين البيت الحرام ولا آمين البيت الحرام يبتغون فضلا من ربهم ورضوانا وإذا حللتم فاصطادوا ولا يجرمنكم شنآن قوم أن صدوكم عن المسجد الحرام أن تعتدوا وتعاونوا على البر والتقوى ولا تعاونوا على الإثم والعدوان واتقوا الله ۖ إن الله شديد العقاب විශ්වාසවන්තීනි නියමිත ගිවිසුම එකහෙලාම පිළිපදිව්. මතු පවසනු ලබන දෑ එනම් සතුන් හැර සියලු අන්දමේ සිව්පාවුන් නුබලාට හලාල් එනම් අනුමත කරනු ලැබ ඇත. නමුත් නුබලා එහ්රාම් තත්වේදී දඩයම් කිරීම අනුමත කර නොගත යුතුයි. සැබවින්ම අල්له තමාට අභිමත දෑ නියම කරයි. විශ්වාසවන්තේනි. අල්لهගේ පූජනීය සංකේතය නොකෙලෙසව්. සටන් සඳහා තහනම් කෙරනු මාසද කබාහිදී අල්له වෙනුවෙන් කැපකරන ලද කිසිදු සතෙකුද අල්لهට කැපකර ඇති බවට සලකුණක් ඇති සතුන්ද නොකෙලෙසව්. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ දායාද සහ ප්‍රසාදය පතා පාරිශුද්ධ ගෘහයට යන ජනයාට හිරිහැර නොකරාව. නුඹලා එහරාම් ඉවත් කළහොත් ඉන් පසු දඩයමී යෙදීමට නුඹලාට අවසර ඇත මස්ජිද් අල් හරාම් එනම් කා භාවවෙත පැමිණීමෙන් ඔවුන් නුබලා වැලැක්වීම නිසා එවැනි ජනයාට එරෙහිව ඇති කෝපය නුබලා සීමාව ඉක්මවීමට නුබලාව නොපෙළඹවිය යුතුයි. තවද යහපත් පුං්ඥ කටයුතුවලදීද බියබැතිමත් භාවයේදීද එකිනෙකාට සහයවව්. පාපකාරී කටයුතු හා සීමාව ඉක්මවායෑමේ කටයුතුවලට නුබලා එකිනෙකාට සහය නොදෙව් අල්لهට බිබැතිමත්වව් සැබවින්ම අනිෂ්ට ප්‍රතිවිපාකය ගෙනදීමේදී අල්له දරුණුය. حرمت عليكم الميتة والدم ولحم الخنزير وما أهل لغير الله به وما أهل لغير الله به والمنخنقة والموقوذة والمتردية والنطيحة والنطيحة وما أكل السبع إلا ما ذكيتم وما ذبح على النار الصُّبِ وَأَن تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ ذَلِكُمْ فِسْقٌ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام ديناً فمن اضطر في مخمصة غير متجانف لإثم فإن الله غفور رحيم Forbidden unto you for food are carrion and blood and swine flesh, and that which hath been dedicated unto any other than Allah, and the dead through beating, and the strangled, and the dead through falling from a height, and that which had been killed by the goring of horns and the devoured of wild beasts, saving that which ye make lawful by the death stroke, and that which hath been immolated unto idols. And forbidden is it that ye swear by the divining arrows, this is an abomination. This day are those who disbelieve in despair of ever harming your religion, so fear them not, fear me. This day have I perfected your religion for you and completed my favor unto you and have chosen for you as religion al-Islam. Whoso is forced by hunger, not by will, to sin, for him, lo, Allah is forgiving, merciful. يسألونك ماذا أحل لهم قل أحل لكم الطيبات وما علمتم من الجوارح مكلبين مكلبين تعلمونهن مما علمكم الله فكلوا مما أمسكن عليكم واذكروا اسم الله عليه واتقوا الله إن الله سريع الحساب ස්වභාවික ලෙස මියගිය සතුන්ද රුදිරයද ශූකර මාංශද අල්ලා හැර වෙනත් නමකින් මරණු ලැබූ සතුන්ද ගෙල මිරිකීමෙන් මැරුණුලද සතුන්ද මිය යනතුරු පහර දෙනු ලැබූ සතුන්ද වැටීමෙන් මරණයට පත් වූ සතුන්ද තවත් සතෙකු විසින් ඇන මරණු ලැබූ සතුන්ද මාංශ භක්ෂකයෙකු විසින් ගොදුරුකොට සපාකන ලදුව පණපිටින් සිටි සතුන්ගෙන් නොබලා විසින් නිසි ලෙස මරණු ලැබූ සතුන් හැර අන්සතුන්ද නැමදුම් කිරීමට සිටුවන ලද දෑට කපන ලද සතුන්ද තවද ඊතලවලින් නිමිතිසවීමද නොබලාට තහනම් කරන ලදී මේ සියල්ල පාපකාරී ක්‍රියාවන්්‍ය නුඹලා නුඹලාගේ ආගමෙන් එනම් දීන්හි සිට ආපසු හැරවීමේ ප්‍රතික්ෂේප කරන්නන්ගේ බලාපොරොත්තුව අදදින්න සුන්විය. එනිසා නුඹලා ඔවුනට බියනුවව් මට බියවව්. අදදින මම නුබලා වෙනුවෙන් නුබලාට නුබලාගේ ආගම සම්පූර්ණ කළමි. තවද මාගේ දායාදයන් නුබලාට පරිපූර්ණ කරදුනිමි. තවද නුබලාගේ දීන් එනම් ජීවන රටාව වශයෙන්. ඉස්ලාමය සතුටින් තෝරාදුනිමි. එනිසා හරාම් හලාල් පිළිබඳ සීමා ඉක්මවා නොයව. නමුත් කුසගින්නෙන් පෙළෙන්නෙකුට පවකිරීමේ අදහසින් තොරව තහනම්දයින් යමක් කෑම වැලක්විය නොහැකිවී නම් එය පාපයක් නොවන්නේය. සැබවින්ම අල්له ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විතය නබි මුහම්මද තමන්ට හලාල් එනම් අනුමත කරනු ලැබ ඇත්තේ කුමක් දැයි ඔවු නුබෙන් විමසති සියල්ලුම පිරිසිදුදේ නුඹලාට හලාල් එනම් අනුමත කරනු ලැබෑත තවද අල්له විසින් නුබලාට උගන්වා ඇති පරිදි නුබලා විසින් ඕවුනට උගන්වා දඩයම් කිරීමට නුබලා පුහුණු කර පිටත් කර හරිනලද දඩයක්කාර සතුන් විසින් නුබලා වෙනුවෙන් හසුකරගෙන සිටින සතුන්ද අනුභව කරාව. නමුත් නුබලා එවිට අල්لهගේ නම සඳහන් කළ යුතුයි. තවද අල්لهගේ නීතිය කඩකිරීමට බියවිය යුතුයැයි පවසාව. සැබවින්ම ප්‍රතිවිපාක සඳහා නුඹලාගේ කටයුතු ගණන් ගැනීමේදී අල්له කඩිනම්ය. اليوم أحل لكم الطيبات وطعام الذين أوتوا الكتاب حل لكم وطعامكم حل لهم والمحصنات من المؤمنات والمحصنات من الذين أوتوا الكتاب ۖ من الذين أوتوا الكتاب من قبلكم إذا آتيتموهن أجورهن محصنين إذا آتيتموهن أجورهن محصنين غير مسافحين ولا متخذي أخدان ۖ ومن يكفر بالإيمان فقد حبط عمله وهو في الآخرة من الخاسرين සියලුම හොඳ දෑ අද නුබලාට අනුමත කරදී තිබේ. තවද දහම්ලත් ජනයාගේ ආහාරයේද නුබලාට අනුමතයි. නුබලාගේ ආහාරයත් ඔවුනට අනුමතයි. ඔවුනට ඔවුන්ගේ දෑවැදිදී විවාහ මගින් නුබලා ඔවුන්ගේ ආරක්ෂකයෙන් වී ඔවුන් ව්‍යභිචාරයට හෝ අනියම් පෙම්වතියන් ලෙසින් තබා නොගතහොත් පතිවතරැකි දේව බැතිමත් මුක්මින් ස්ත්‍රීන්ද නුඹලාට පෙර දහම්ලත් ජනයා අතුරින් පතිවතරැකි ස්ත්‍රීන්ද විවාහ කරගැනීමට නුඹලාට අවසරය ඇත කවරෙකු විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේද සැබවින්ම ඔහුගේ සියලුම්ම ක්‍රියා නිෂ්පලවන්නේය තවද පරලොව ජීවිතයේදී ඔහු පරාජිතයෙන් අතුරින් කෙනෙක් වන්නේය يا أيها الذين آمنوا إذا قمتم إلى الصلاة فاغسلوا وجوهكم فاغسلوا وجوهكم وأيديكم إلى المرافق وامسحوا برؤوسكم وأرجلكم إلى الكعبين وإن جنبا فاطهروا وإن كنتم مرضى أو على سفر أو جاء أحد منكم أو جاء أحد منكم من الغائط أو لامستم النساء فلم تجدوا فلم تجدوا ماء فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم ۖ فامسحوا بوجوهكم وأيديكم منه ما يريد الله ليجعل عليكم من حرج ولكن يريد ليطهركم ۖ ولكن يريد ليطهركم وليتم نعمته عليكم لعلكم تشكرون واذكروا نعمة الله عليكم وميثاقه الذي واثقكم به وميثاقه الذي واثقكم به إذ قلتم سمعنا وأطعنا واتقوا الله إن الله عليم بذات الصدور විශ්වාසවන්තේනි නුඹලා සලාත් පැවැත්වීමට නැගී සිටින විට නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් වැලමිට තෙක්ද සෝදව්. තවද නුඹලාගේ හිස ජලයෙන් පිසදමව්. තවද විළුඹ දක්වා නුඹලාගේ පාදද සෝදව්. නුඹලා ජුනුප් එනම් අපිරිසිදු බවට පත් වූවානම්. එවිට දියනා පිරිසිදුවව්. නුඹලා රෝගීව සිටිනම් හෝ ගමනක යෙදී සිටිනම් හෝ නුඹලාගෙන් කිසිවෙකු මලමුූත්‍රා පහකර ඇත්නම් හෝ නුඹලා ස්ත්‍රීන් ස්පර්ශ කර ඇත්නම් හෝ ජලය ලබාගත නොහැකිනම් පිරිසිදු පස් උපයෝගී කර ගනිව්. නුඹලාගේ අත්ල පස්මත ගසා එයි නුබලාගේ මුහුණු සහ අත් පිස දමව. නුබලාට ජීවිතය දුෂ්කර කිරීමට අල්له කැමති නැත. නමුත් අල්له නුබලා පිවිතුරු බවට පත්කිරීමටත් නුබලා වෙත ඔහුගේ ආශිර්වාද සම්පූර්ණ කිරීමටත් කැමතිවන්නේය. ඒ හේතුවෙන් නුබලා ගුණගරුක වන්නට පුළුවන. අල්له නුඹලාට පිරිනැමූ අල්ලාගේ ආශිර්වාදයද නුබලා අපි සවන් දුන්නෙමුයිද යටත් වන්නෙමුයිද කීවිට ඔහු නුඹලා සමග ඇතිකරගත් ඔහුගේ පොරොන්දුවද සිහිපත් කරව. තවද අල්لهට බියබැතිමත්වව. සැබවින්ම අල්له සිත්තුන ඇති රහස් පවා හොඳින් දන්නේය. يا أيها الذين آمنوا كونوا قوامين لله شهداء بالقسط ولا يجرمنكم شنآن قوم على ألا تعدلوا اعدلوا هو أقرب للتقوى واتقوا الله إن الله خبير بما تعملون وعد الله الذين آمنوا وعملوا الصالحات لهم مغفرة وأجر عظيم والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب الجحيم يا أيها الذين آمنوا اذكروا نعمة الله عليكم إذ هم قوم أن يبسطوا إليكم أن يبسطوا إليكم أيديهم فكف أيديهم عنكم واتقوا الله وعلى الله فليتوكل المؤمنون විශ්වාසවන්තේනි අල්ලාට දැහැමිව තිරසාර වූවන්ද සාධාරණ ශාක්ෂිකරුවන්ද වව් යම් ජනතාවක් සමඟ සතුරු වී සිටීම නුබලා යුක්තියෙන් බැහැරවීමට නුබලා නොපොළඹවනු ඇත යුක්තිය ඉටු කරව. එය බියබැතිමත් භාවයට ඉතා සමීපය තවද නුබලාගේ කටයුතුවලදී අල්لهට බියබැතිමත්වව් සැබවින්ම නුබලා කරන්නේ කුමක් දෙයන්න අල්له සපුරා දැන සිටී. විශ්වාසවන්තයෙන් වී යහපත් ක්‍රියාවල යෙදෙන්නන්ට සමාවද වටිනා තිලිනද දෙන බවට අල්له පොරුන්දු වී ඇත ප්‍රතික්ෂේප කරන්නෝද අල්لهගේ සංඥා බුරුයැයි සලකන්නෝද ඔවුහුය අපාගින්නේ සහකාරයෝ විශ්වාසවන්තේනිි අල්له නුබලාට මෑතදී දැක් වූ අනුග්‍රහය සීපත් කරාව. කිසියම් ජනකොටසක් නුබලාට අනතුරු කිරීමට ඔවුන්ගේ අත් නුබලාවෙත දික්කරන්නට අදහස් කළහ. එවිට ඔහු එනම් අල්له ඔවුන්ගේ අත් නුබලාගෙන් වැලක් වූයේය. නුබලාගේ කටයුතුවලදී අල්لهට බියබැතිමත්වව. විශ්වාසවන්තයෙන් අල්له කෙරෙහි පමණක් පලාපොරොත්තු තැබිය යුතුයි. ولقد أخذ الله ميثاق بني إسرائيل وبعثنا منهم اثني عشر نقيبا وقال الله إني معكم لئن أقمتم الصلاة وآتيتم الزكاة وآمنتم برسلي وآمنتم برسلي وعزرتموهم وأقرضتم الله قرضا حسنا لأكفرن عنكم سيئاتكم ۖ لأكفرن عنكم سيئاتكم ولأدخلنكم جنات تجري من تحتها الأنهار فمن كفر بعد ذلك منكم فقد ضل سواء السبيل فبما نقضهم ميثاقهم لعناهم وجعلنا قلوبهم قاسية يحرفون الكلم عن مواضعه ونسوا حظا مما ذكروا به ولا تزال تطلع على خائنة منهم إلا قليلا منهم فاعف عنهم واصفح ඉන්න අල්ලාහ යුහිබ්බුල් මුහ්සිනීන් ඉස්රායිල් දරුවන්ගෙන් අල්ලාහ් ස්ථිර ගිවිසුමක් ගත්තේය. ඔවුන් අතුරින් නායකයින් 12 දෙනෙකු අපි පත් කළෙමු. නුඹලා සලාත් තහවුරු කර zakat ගෙවා මාගේ රසූල් වරුන් විශ්වාස කරමින් ඔවුන්ට ආධාර කර අල්ලාහ්ට යහපත් ණය මුදලක් ගෙව්වා නම් සැබවින්ම මම නුඹලා සමග සිටිමි. එවිට මම නුබලාගේ දොස් මකා දමන්නෙමි. තවද යටින් දිය ඇලි ගලා බස්නා ස්වර්ගයන්ට මම නුබලා ඇතුළත් කරන්නෙමීද අල්له පැවසීය. ඉන් පසු නුබලාතුරින් යම් කිසිවෙකු ප්‍රතික්ෂේප කරයිනම්. ඔවුන් සැබවින්ම සත්‍ය මාර්ගයෙන් ඉවතට ගොස් ඇත. පසුව ඔවුන් තම ගිවිසුම කැඩු නිසා අපි ඔවුන්ට ශාප කළෙමු. තවද ඔවුන්ගේ සිත් දෙඩි කළෙමු. ඔවුන් දැන් කෙතරම් පිරිහි ඇද්දයත් ශුද්ධ ලියවිලිවල වචන ඒ ඒ තැන්වලින් ඉඳුරා වෙනස් කරති මේ හැර ඔවුන්ට පිරිනමන ලද ඉගැන්වීම් වලින් වැඩිකොටසක් ඔවුන් අමතක කර ඇත තවද ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැර සෙස්සන්ගේ කූට උපක්‍රම නොබ දිගින් දිගට දැනගන්නේය. එවිට නොබ ඔවුන්ට සමාවදී ඔවුන් කරන වරද ඉවසාගනියු. සැබවින්ම අල්له සෙසු අය සමඟ කටයුතු කිරීමේදී ත්‍යාගශීලී වන්නන් ප්‍රිය කරයි. ومن الذين قالوا إنا نصارى أخذنا ميثاقهم فنسوا حظا مما ذكروا به فأغرينا بينهم العداوة والبغضاء إلى يوم القيامة وسوف ينبئهم الله بما كانوا يصنعون يا أهل الكتاب قد جاءكم رسولنا يبين لكم كثيرا يبين لكم كثيرا مما كنتم تخفون من الكتاب ويعفو عن كثير قد جاءكم من الله نور وكتاب مبين يهدي به الله من اتبع رضوانه سبل السلام ويخرجهم من الظلمات إلى النور بإذنه ويهديهم إلى وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ එසේම අපි නසාරාවරුන් එනම් කිතුණුවන්යයි කී ජනයාගෙන්ද ගිවිසුමක් ගත්තෙමු. නමුත් ඔවුහුද තමන්ට උගන්වන ලද බොහෝ දේ අමතක කළහ. එබැවින් පරමාන්ත දිනේතෙක් ඔවුන් අතර වෛරය හා සතුරුකම් වැපුරුවෙමු. ඔවුන් මෙලොවදී සිදු කළ දේ ගැන අල්له ඔවුන්ට මතුව දන්වයි දහම් ලජ්ජනයිනි සැබවින්ම අපේ රසුල්වරයා නුබලා වෙත පැමිණ සිටි දහම් මෙහි තිබියදී නුබලා සැඟවූ බොහෝදේ ඔහු නුබලාට හෙළිදරව් කරයි තවද ඔහු බොහෝ දේවලට සමාවදෙයි අල්له වෙතින් ආලෝකයද සත්‍යය දහම පැහැදිලි කරන ධර්ම ග්‍රන්ථයද නුබලා වෙතට පත්වඇත ඔහුගේ ප්‍රසාදය පතන්නන්ට අල්له එමගින් සාමයේ මං පෙන්වයි තවද ඔහුගේ කැමැත්තෙන් ඔවුන් අන්දකාරයෙන් මුදවා ආලෝකය වෙත ගෙනෙහි. තවද රිජුමාර්ගයේ දෙසට ඔවුනට ඔහු මඟ පෙන්වයි. لقد كفر الذين قالوا إن الله هو المسيح ابن مريم قل فمن يملك من الله شيئا إن أراد أن يهلك المسيح ابن مريم وأمه وأمه ومن في الأرض جميعا ولله ملك السماوات والأرض وما بينهما يخلق ما يشاء والله على كل شيء قدير وقالت اليهود والنصارى نحن أبناء الله وأحباؤه قل فلم يعذبكم بذنوبكم ؟ بل أنتم بشر ممن خلق يغفر لمن يشاء ويعذب من يشاء ولله ملك السماوات والأرض وما بينهما وإليه المصير يا أهل الكتاب قد جاءكم رسولنا يبين لكم يبين لكم على فترة من الرسل أن تقولوا ما جاءنا من بشير ولا نذير فقد جاءكم بشير ونذير والله على كل شيء قدير සැබවින්ම අල්له යනු මරියම්ගේ පුත් මසිහ යැයි කි අය සැබවින්ම ප්‍රතික්ෂේප කොළෝ වෙති මරියම්ගේ පුත් මසිහිද ඔහුගේ මවද මෙම මිහිතලය මත වෙසෙන සියලන්ද විනාශ කර දැමීමට ඔහුට සිතුවානම් අල්له එසේ කිරීමෙන් වැලැක්වීමට බලය ඇත්තේ කවරෙකුට දැයි නබි මුහම්මද අසව් අහස්වලද මහපොල්ලොවෙහිද ඒ දෙක අතර ඇති සියලු දෙයක්මද අල්لهට අයිතිය ඔහු තමාට අභිමත ඕනෑ දෙයක් මවයි අල්له සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නේය යුදෙව්වන් හා කිතුනුවන් අපි අල්لهගේ පුත්‍රයෝද තවද ඕගේ සෙනහසට ලක් වුවෝද වෙමුයි පවසති. එසේ නම් නුබලාගේ පව්වලට නුබලාට ඔහු දඩුවම් කරන්නේ ඇයි ඇත්තෙන්ම නුබලාත් ඔහු මැවූ සෙසු මිනිසුන් මෙන්ම මිනිසුන්ය ඔහු තමාට අභිමත වූ අයට සමාවදෙයි තමාට අභිමත වූ අයට දඩුවම්දෙයි. අහස් සහ මහපොළොවේත් ඒ දෙක අතර ඇති සියල්ලත් අල්له සතුය ආපසු පැමිණීම ඔහු වෙතයයි නැබි මුහම්මත් පවසව. දහම් ලජ්ජනයිනි. ශුභාරංචි ගෙනෙන්නෙකු හෝ අනතුරු අඟවන්නෙකු අප වෙත පැමිණියේ නැතැයි නොබලා නොකියනු පිණිස රසූල්වරුන් නොපැමිණි දිගු කලකට පසු නොබලාට දේව මාර්ගය පැහැදිලි කරන්නෙක් ලෙස අපගේ රසුල්වරයා නොබලා වෙත නියත වශයෙන්ම පැමිණියේය ශුභාරංචි ගෙනෙන්න්නාද අනතුරු අඟවන්නාද දැන් සැබවින්ම නොබලා වෙත පැමිණ සිටි අල්له සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නේය وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنْبِيَاءَ وَجَعَلَكُمْ مُلُوكًا وَآتَاكُمْ مَا لَمْ يُؤْتِ أَحَدًا مِنَ الْعَالَمِينَ يا قوم ادخلوا الأرض المقدسة التي كتب الله لكم ولا ترتدوا على أدباركم فتنقلبوا خاسرين මාගේ ජනයිනි නුඹලාට පිරිනැමූ අල්لهගේ ආශිර්වාද ගැන මතකයට නගව් ඔහු නුබලා අතුරින් නබිවරුන් බිහි කළේය තවද නුබලා පාලකයින් බවට පත් කළේය තවද ලොව අන් කිසිවෙකුටත් නොදුන්දය නුඹලාට පිරිනැමුවේ යැයි මූසා තම ජනතාවට පැවසූ අවස්ථාව සිහිපත් කරාව. මාගේ ජනයිනි. අල්له නුබලාට නිර්ණය කළ ශුද්ධ වූ භූමියට ඇතුළුවව. නුබලා නුබලාගේ ආපස්සට නොහැරෙව්. එවිට නුබලා පරාජිතයෝ වන්නාහුය. قالوا يا موسى إن فيها قوما جبارين وإنا لن ندخلها حتى يخرجوا منها فإن يخرجوا منها فإنا داخلون قال رجلان من الذين يخافون أنعم الله عليهم ادخلوا عليهم الباب فإذا دخلتموه فإنكم غالبون وعلى الله فتوكلوا إن كنتم مؤمنين قالوا يا موسى إنا لن ندخلها أبدا ما داموا فيها ما داموا فيها فاذهب أنت وربك فقاتلا إنا هاهنا قاعدون قال رب إن إني لا أملك إلا نفسي وأخي فافرق بيننا وبين القوم الفاسقين قال فإنها محرمة عليهم أربعين سنة يتيهون في الأرض فلا تأس على القوم الفاسقين أهو موسى එහි බලවත් මිනිස්සු සිටිති. ඔවුන් එයින් පිටවනතෙක් අපි එහි ඇතුළු නොවෙමු. ඔවුන් එයින් පිටවගයානම් ඊට පිවිසීමට අපි සූදානම් යැයි ඔවුහු කීහ. එහි පිවිසීමට බියවුවන් අතර අල්لهගේ ආශිර්වාදය ලද දෙදෙනෙක්ද වූහ මොවුහු ඒ බලවතුන් ගැන නොතකා ඒ දොරටුව වෙත ගමන්ගත්හ. නුබලා ඔවුන් වෙත වාසල් දොරටුවෙන් ඇතුළුවව්. නුබලා එහි ඇතුළු වුවහොත් නිසැකයෙන්ම නුබලා ජයග්‍රාහකයෙන් වනු ඇත නුබලා සැබෑ විශ්වාසවන්තයි නම් නුබලාගේ කටයුතු අල්له කෙරෙහිම භාර කරන්නැයි පැවසූහ ඕ මූසා ඔවුන් එහි රැඳී සිටිනතාක් අපි කිසිදිනක ඊට ඇතුළු නොවෙමු එබැවින් නුබත් නුබගේ පරමාධිපතිත් එහි ගොස් නුබලා දෙදෙනා සටන් කරව අපි මෙහි හිඳ සිටින්නෙමුයි ඔවුහු පැවසූහ එවිට මූසා මාගේ පරමාධිපතියානනි මට මාත් මාගේ සොහයුරාත් හැර අන් කිසිවෙකු කෙරෙහි බලයක් නැත එබැවින් අකීකරු මිනිසුන්ගෙන් අප වෙන් කරන්නැයි පැවසූහ එවිට වසර හතලියකට ඔවුනට එය එනම් එම දේශය තහනම් කරනු ලැබේ ඒ කාලය තුළ ඔවුන් ගයක් දොරක් නැතිව මේ මහපොළොවෙහි සැරිසරනු ඇත ඒ අකිකරු ජනයා සම්බන්ධයෙන් කනගාටු නොවන්නැයි අල්له කියය واتل عليهم نبأ ابني آدم بالحق إذ قربا قربانا فتقبل من أحدهما ولم يتقبل من الآخر قال لأقتلنك قال إنما يتقبل الله من المتقين لئن بسطت إلي يدك لتقتلني ما أنا بباسط يدي إليك لأقتلك إني أخاف الله رب العالمين إني أريد أن تبور بإثمي وإثمك فتكون من أصحاب النار وذلك جزاء الظالمين فطوعت له نفسه قتل أخيه فقتله فأصبح من الخاسرين نبي محمد තවද ඔවුනට ආදම්ගේ පුතුන් දෙදෙනගේ කතාව කියාපාව. මේ දෙදෙනා කුර්බාන් එනම් අල්ලා වෙනුවෙන් සතෙකු පරිත්‍යාග කළ විට මේ දෙදෙනාගේ එක් කෙනෙකුගේ කුර්බානයන් පිළිගනු ලැබූ නමුත් අනෙක් කෙනාගේ පිළි නොගන්නා ලදී. එවිට ඔහු එනම් දෙවැන්නා මම නුඹ මරන්නෙමි කීය. එවිට අල්ලා පිළිගන්නේ බියබැතිමත් අයගෙන් පමණ කීයයි. ඔහු එනම් පළමුවැන්නා කීය. නුඹ මා මරන්නට නුඹේ අත මා වෙත දිගු කළත් මම නුඹ මැරීමට මාගේ අත නුඹ වෙත දිගු නොකරමි. විශ්වයේ අධිපති වන අල්لهට සැබවින්ම මා බියබැතිමත් වන්නේයැයි ඔහු කියය. නුබ මාගේ පව්වලත් නුබේම පව්වලත් බර ඉසිලිය යුතුයි. එමගින් නුබ නිරයේ සහකරුවන් අතුරින් කෙනෙකු වන්නේ යැයි මම අපේක්ෂා කරමි. අපරාධකරුවන්ගේ පලවිපාකය මියවේ. එවිට ඔහුගේ සහෝදරයා මරන්නට ඔහුගේ සිත ඔහු පෙළඹුවේය එනිසා හෙතෙම ඔහු මරාදමුවේය. එමගින් ඔහු පරාජිතයන්ගෙන් කෙනෙකු විය. فبعث الله غرابا يبحث في الأرض ليريه كيف يواري سوءة أخيه قال يا ويلتى أعجزت أن أكون مثل هذا الغراب فأواري سوءة أخي فأصبح من النادمين من أجل ذلك كتبنا على بني إسرائيل أنه من قتل نفسا أنه من قتل نفسا بغير نفس أو فساد في الأرض أو فساد في الأرض فكأنما قتل الناس جميعا ومن أحياها فكأنما أحيا الناس جميعا ولقد جاءتهم جئنا بالبينات ثم إن كثيرا ثم إن كثيرا منهم بعد ذلك في الأرض لمسرفون එවිට ඔහුගේ සහෝදරයාගේ මලසිරුර කෙසේ වසන්නේ දැයි ඔහුට පෙන්වා දෙනු පිණිස පොලොවෙහි පහුරු ගසන කපුටෙකු අල්له එව්වේය. අහෝ මාගේ කේදවාචකය මාගේ සහෝදරයාගේ මලසිරුර වසා දැමීමට මෙම කපුටා මෙන්වත් මට නොහැකි වූයේ දැයි ඔහු කිවේය. ඉක්බිතිව ඔහු පසුතැවිලි වන්නන්ගෙන් කෙනෙකු විය. මිනී මැරීමකට දඩුවමක් ලෙසින් මිස හෝ මහ පොළොවේ අවුල් වියවුල් පැතිරවීම සම්බන්ධයෙන් මිස හෝ වරදකරුවන්නෙකු හැර අන් කෙනෙකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කළා හා සමානය. එහෙත් යමෙකු කෙනෙක් ජීවත් කරවන්නට සලස්වන්නේ නම් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කලා හා සමානයයි අප ඉස්රායිල් දරුවන්ට අනකළෙමු. තවද අපගේ රසූල්වරුන් පැහැදිලි සංඥාරගෙන ඔවුන් වෙත පැමිණියහ. ඉන් පසුද ඔවුන්ගෙන් වැඩි දෙනා මහපොලොවෙහි සීමාව ඉක්මවන්නට වූහ. ඉන්නමා ජසා الذين يحاربون الله ورسوله ويسعون في الأرض فسادا ويسعون في الأرض فسادا أن يقتلوا أو يصلبوا أو تقطع أيديهم أو تقطع أيديهم وأرجلهم من خلاف أو ينفوا من الأرض ذلك لهم خزي في الدنيا ولهم في الآخرة عذاب عظيم إلا الذين تابوا من قبل أن تقدروا عليهم فاعلموا أن الله غفور رحيم الله تات ඔහුගේ රසුල්වරයාටත් විරුද්ධව සටන් වදිමින් දේශයේ අනර්ථ ක්‍රියා පතුරුවන්නට නියමිත දඩුවම මෙයයි. එවැන්නන් මරණයට පත් කළ යුතුයි. නැතිනම් කඳ ගැසිය යුතුයි. නැතිනම් ඒ කාන්තරව ඔවුන්ගේ අද්ද ඔවුන්ගේ පාදද කපාදමිය යුතුයි. එසේ නැතිනම් ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි. මෙය ඔවුන්ට මෙලොවදී විඳින්නට සිදු වූ නින්දාවයි පරලොවදීද ඊට වඩා දරුණු වේදනාවක් ඔවුනට නියමිතව ඇත. ඔවුන් කෙරෙහි නුඹලා බලයට පත්වීමට පෙර ඔවුන්ගෙන් පශ්චාත්තාප වන්නන් හැර එවැන්නෝ දඩුවමින් මිදෙති. අල්له ක්ෂමාශීලී හා අසීමිත කරුණාවන්තයයි දැනගනිව්. يا أيها الذين آمنوا اتقوا الله وابتغوا إليه الوسيلة وجاهدوا في سبيله لعلكم تفلحون إن الذين كفروا لو أن لهم ما في الأرض جميعا ومثله معه ومثله معه ليفتدوا به من عذاب يوم القيامة ما تقبل منهم ولهم عذاب أليم يريدون أن يخرجوا من النار وما هم بخارجين منها ولهم عذاب مقيم විශ්වාසවන්තයිනි අල්لهට බියබැතිමත්වව් තවද ඔහුට සමීපවීමේ මාර්ග සොයව් තවද ඔහුගේ මාර්ගයෙහි දැඩි උත්සාහ කරව් නුබලා සැබෑ ජයග්‍රාහකයන් වීම පිණිස නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට මහා පොලොවෙහි වූ සියලුමදෑ එනම් සම්පත් හා එවැනි තවත් කොටසක් ඒ සමගම ඔවුනට තිබී ඒවා සියල්ලද ඔවුන් මලවුන් නැගිටුවීමේ දිනයෙහි සතු වේදනාවෙන් ගැලවීම සඳහා වන්දියක් වශයෙන් පිදුවද ඔවුන්ගෙන් එය පිළිගන්නු නොලැබෙනු ඇත. තවද ඔවුනට ඉතා කුරීරු වේදනා සහගත දඩුවම නියමිතය. අපායේ ගින්නෙන් පිටත්වීමට ඔවුන් පතනු ඇත. නමුත් ඔවුන්ට ඉන් පිටතයාමට නොහැකිය. තවද සදාකාලීන වේදනාව ඔවුන්ට හිමිය. والسارق والسارقة فاقطعوا أيديهما جزاء بما كسبا نكالا من الله والله عزيز حكيم فمن تاب من بعد ظلمه وأصلح فإن الله يتوب عليه إن الله غفور رحيم ألم تعلم أن الله له ملك السماوات والأرض يعذب من يشاء ويغفر لمن يشاء والله على كل شيء قدير සොරකම් කරන පිරිමියෙකු හෝ ගැහැණියක හෝ වේවා ඔවුන් දෙදෙනා කළ ක්‍රියාවට විපාකය ලෙසත් තවද සෙස්සන් විසින් ආදර්ශයට ගත හැකි අල්ලාහ්ගෙන් ලැබුණු දඩුවමක් ලෙසත් ඔවුන් දෙදෙනගේ අත් සිඳදමව් අල්له සර්වබලධාරිය සර්ව ප්‍රඥාවන්තය නමුත් සිය පාපී ක්‍රියාවෙන් පසු යමෙකු තවබා එනම් පශ්චාත්තාප කර යහපත් කෙනෙකු බවට පත්වනවා නම් සැබවින්ම අල්له ඔහු කෙරෙහි සමාවන්නේය නියත වශයෙන්ම අල්له ක්ෂමාශීලිය අසීමිත කරුණාන්විතය නබි මුහම්මද සැබවින්ම අහස්වල හා මහපොළොවේ පරමාධිපතිකම අල්لهට බව නුබ නොදන්නෙහුද ඔහු තමාට අභිමත වූයෙකුට දඩුවම් දෙන්නේය තවද තමාට අභිමත වූයෙකුට ඔහු සමාව දෙන්නේය සියලුම දෑ කෙරෙහි අල්له බලසම්පන්නේය يا أيها الرسول لا يحزنك الذين يسارعون في الكفر من الذين قالوا من الذين قالوا آمنا بأفواههم ولم تؤمن قلوبهم ۖ ومن الذين هادوا سماعون للكذب سماعون لقوم آخرين لم يأتوك يحرفون الكلم من بعد مواضعه يقولون إن أوتيتم هذا فخذوه وإن لم تؤتوه فاحذروا ومن يرد الله فتنته فلن تملك له من الله شيئا أولئك الذين لم يرد الله أن يطهر قلوبهم لهم في الدنيا خزي ولهم في الآخرة عذاب عظيم دار مدوت عناني තම මුවින් අපි විශ්වාස කළෙමු යැයි පවසමින් තම සිතෙහි විශ්වාසයක් නොමැති ප්‍රතික්ෂේපයේ ඉක්මං කරන්නා වූ අයද ඊතා කැමැත්තෙන් හා ඕනෑකමින් අසත්‍යවලට සවන් දෙන්නා ඌද නුඹ වෙතට පැමිණීමට අවස්ථාවක් කිසි දිනක නොලද්දවුන් වෙනුවෙන් සවන් දෙන්නා ඌද අල්لهගේ ධර්ම ග්‍රන්ථයේ එන වදන් ප්‍රකරණයෙන් බැහැරට ගෙන ඒවායේ නිවැරදි අරුත විකෘති කර මෙය නුබලාට දෙනලද්දේ නම් එය පිළිගනිව් එය නුබලාට නොදෙනලද්දේ නම් ප්‍රවේශම් වව්යැයි පවසන යුදෙව්වන්ද නුබ ශෝකයට පත් නොකිරේවා අල්له යමෙකු පරීක්ෂාවට ලක්කිරීමට අභිමත වුවහොත් අල්لهගෙන් එය වලක්වා ගැනීමට ඔහු වෙනුවෙන් නොබට කිසිවක් කිරීමට නොපුළුවන ඔවුන්ගේ සිත් පිරිසිදු කිරීමට අල්له අභිමත නො වූ අය ඔහු වෙති ඔවුන්ට මෙලොවෙහිදී නින්දා අපහාසයයි තවද පරලොවෙහිදී කටුක දඩුවම්ය. سماعون للكذب أكالون للسحت فإن جاءوك فاحكم بينهم أو أعرض عنهم وإن تعرض عنهم فلن يضروك شيئا وإن حكمت فاحكم بينهم بالقسط إن الله يحب المقسطين وكيف يحكمونك وعندهم التوراة فيها حكم الله ثم يتولون من بعد ذلك وما أولئك بالمؤمنين ඔවුහු අසත්‍යයට සවන් දෙති. හරාම් එනම් තහනම් දෑ ගිලදමති. එබැවින් ඔවුන් එනම් තමන්ගේ නඩු ඉදිරිපත් කරමින් ඔවුන් හමුවට පැමිණියානම් ඔවුන් අතර නුඹ විනිශ්චය කරව. නැතහොත් ඔවුන් ප්‍රතික්ෂේප කරව නුඹ ඔවුන් ප්‍රතික්ෂේප කලානම් නුඹට යම් හානියක් කිරීමට ඔවුනට නොපුළුවන නමුත් නුඹ ඔවුන්ගේ නඩු විසඳනවානම් යුක්තියානුව ඔවුන් අතර විසඳව. සැබවින්ම යුක්තියානුව ක්‍රියා කරණය අල්له ප්‍රිය කරන්නේය. අල්لهගේ විසඳුම් සහිත තවරාත් ග්‍රන්ථය ඔවුන් වෙතම තිබියදී ඔවුන් නුඹතම විනිශ්චකරු කරගන්නේ කෙසේද ඉක්බිතිව ඔවුහු එයින් බැහැරවෙති ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති أنزلنا التوراة فيها هدى ونور يحكم بها النبيون الذين أسلموا للذين هادوا والربانيون والأحبار بما استحفظوا بما استحفظوا من كتاب الله وكانوا عليه شهداء فلا تخشوا الناس واخشوني ولا تشتروا بآياتي ثمنا قليلا ومن لم يحكم بما أنزل الله فأولئك هم الكافرون وكتبنا عليهم فيها أن النفس بالنفس والعين بالعين والأنف بالأنف والأنف بالأنف والأذن بالأذن والسن بالسن والجروح قصاص فمن تصدق به فهو كفارة له ومن لم يحكم بما أنزل الله فأولئك هم الظالمون සැබවින්ම අපි තවරාතය පාල කරෙමු. එහි යහමගද ආලෝකය දැත අල්لهට ඉඳුරා අවනත වූ සියලුම නබිවරුන් යුදෙව්වන් බවට පත් වූවන්ට නඩු විසඳුයේ ඒ අනුවය රබ්බානිවරු එනම් ධර්ම විශාරදයෝද අහ්භාර්වරු එනම් ආගමික නීතිවේදීහුද එසේම කළහ ඒ ඔවුන් අල්لهගේ ධර්මග්‍රන්ථයේ ආරක්ෂකයෙන් හා ඊට ශාක්ෂිකරුවන් ලෙස සිටිහෙයිනි එනිසා යුදෙව්වනි මිනිසුන්ට බිය නොවව් මට බියවව් තවද මාගේ වචන සුළුමිලක් වෙනුවෙන් නොවිකුණාව අල්له විසින් එවන ලද දෑ එනම් එම නීතිහානුව තීන්දු නොදෙන්නේ කවරෙක්ද ප්‍රතික්ෂේප කරන්නෝ ඔහුමය පනට පනද ඇසට ඇසද නාසයට නාසේද කනට කනද දතට දතද සහ සියලුම තුවාල වෙනුවෙන් ඒ හා සමාන විපාක කරනුයි අපි එහි එනම් තවරාතයෙහි ඔවුනට අනපැනවීමු පිනක් වශයෙන් එයින් එනම් පලිගැනීමෙන් වලකිනායට එය පෞසමාවක් වෙයි. අල්له පහල කළ දෑ අනුව විනිශ්චය නොකරන්නේ කවුරුද අපරාධකරුවෝ ඕහොමය. وقفينا على آثارهم بعيسى ابن مريم مصدقا لما بين يديه من التوراه وآتيناه الإنجيل فيه هدى ونور ومصدقا لما بين يديه ومصدقا لما بين يديه من التوراة وهدى وموعظة للمتقين وليحكم أهل الإنجيل بما أنزل الله فيه ومن لم يحكم بما أنزل أنزل الله فأولئك هم الفاسقون අනතුරුව ඔවුන්ගෙන් එනම් එම රසුන්වරුන්ගෙන් පසුව ඔවුන්ගේ මාර්ගයෙහිම තමා ඉදිරියෙහි පෙර වූ තවරාතයේද සත්‍යය කරමින් මරියම්ගේ පුත් ඊසාව අනු පිළිවෙලින් සැලස් වූවෙමු. තවද එයට ඉදිරියෙහි වූ තවරාතයේ වෙනස් නොකර ඇතිදෑ සත්‍යය කරමින්ද බැතිමතුන්ට යහමගක් හා උපදේශයක් වශයෙන්ද එහි මඟ පෙන්වීම හා ආලෝකය ඇති ඉංජීලය අපි ඔහුට පිරිනැමුවමු. ඉංජීලය පිරිනමන ලද අය එහි අල්له පහල කළදේ අනුව යුක්තිය විනිශ්්‍ය කරත්වා. තවද කවරෙක් අල්له පහල කළදෑ අනුව විනිශ්චය නොකළේද. අල්لهගේ නීතිය උල්ලංඝනය කරන්නෝ ඔහුමය وأنزلنا إليك الكتاب بالحق مصدقا لما بين يديه من الكتاب ومهيمنا ومهيمنا عليه فاحكم بينهم بما أنزل الله ولا تتبع ولا تتبع أهواءهم عما جاءك من الحق لكل جعلنا منكم شرعة ومنهاجا ولو شاء الله لجعلكم أمة واحدة ولكن ۖ ولكن ليبلوكم فيما آتاكم فاستبقوا الخيرات إلى الله مرجعكم جميعا فينبئكم بما كنتم فيه تختلفون وأنحكم بينهم بما أنزل الله ولا تتبع ولا تتبع أهواءهم واحذرهم أن يفتنوك عن بعض ما أنزل الله إليك فإن تولوا فاعلم أنما يريد الله أن يصيبهم ببعض ذنوبهم ۖ وإن كثيرا من الناس لفاسقون أفحكم الجاهلية يبغون ومن أحسن من الله حكما لقوم يوقنون එයට ඉදිරියෙහි වූ දහම් ග්‍රන්ථය සත්‍යය කරමින්ද එය ආරක්ෂා කරමින්ද නබි මුහම්මද සත්‍යයෙන් පදනම් වූ දහම් ග්‍රන්ථය එනම් අල්කුරාණය අපි නුඹ වෙත පහල කළෙමු. එබැවින් නුඹ අල්ලා පහල කළ දෑ අනුව ඔවුන් අතර විනිචය කරව. නුඹට පහල වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරව. නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු. අල්له අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට ඔහුට පුළුවන. ඒත් නුඹලාගේ එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළේ නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය. එබැවින් සත්ක්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස්වීමට නුඹලා තැත්කරව. අවසානයේදී නුඹලා සියල්ලන්ම යායුත්තේ අල්له වෙතයි. එවිට නුබලාගේ මතබේදවලට තුරුදුන් දෑ පිළිබඳව සත්‍යය ඔහු නුබලාට දන්මනු ඇත. නබි මුහම්මද අල්له පහල කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරව. ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරව. අල්له නුඹවෙත පහල කළ දැයින් එනම් මග පෙන්වීමෙන් කිසිම දෙයකින් ඔවුන් නුඹ ඉවත් නොකරන්නට වගබලාගනිියු. ඔවුන් එම මග පෙන්වීමෙන් බැහැරවනවා නම් ඔවුන්ගේ ඇතැම් පවහේතුවෙන් ඔවුන් දුක්කරදරවල පැටලවීමටය අල්له අභිමත වී ඇත්තේ යැයි දැනගනිියු සැබවින්ම මෙම ජනයාගෙන් වැඩි දෙනා පෞකාරයෝ වෙති. ඔවුන් දේව නීතියෙන් බැහැරයන්නේ ජාහිලියත් නම් අඥ්ඥානකාලයේ නීති අනුව විනිශ්චය කරනු ලැබීමට කැමති නිසාද. නමුත් ස්තිර විශ්වාසික ජනයාට අල්لهට වඩා යහපත් විනිශ්චකාරයෙකු කවරෙකුද. يا أيها الذين آمنوا لا تتخذوا اليهود والنصارى أولياء بعضهم أولياء بعض ومن يتولهم من منكم فإنه منهم إن الله لا يهدي القوم الظالمين فترى الذين في قلوبهم مرض يسارعون فيهم يقولون نخشى أن تصيبنا دار عسى الله أن يأتي بالفتح أو أمر من عنده فيصبحوا فيصبحوا على ما أسروا في أنفسهم نادمين ويقول الذين آمنوا أهؤلاء الذين أقسموا بالله أقسموا بالله جهد أيمانهم إنهم لمعكم حبطت أعمالهم فأصبحوا خاسرين විශ්වාසවන්තේනි යුදෙව්වන් හා කිතුනුවන් නුබලාගේ සහකරුවන් වශයෙන් නොගනිව්. ඔවුහු හුදෙක් අන්‍යෝන්‍ය වශයෙන් සහකරුවෝය. නුබලාගෙන් යමෙකු ඔවුන් සහකරුවන් වශයෙන් ගත්විට එසේගත් ඔහු ඔවුන්ගෙන් කෙනෙක් වන්නේය. සැබවින්ම අල්له වර්ධකරුවන්ට සිය මඟ පෙන්වීම නොකරයි. වංචාව හා කුහකභාවය නම් රෝගය තම සිත්තුල ඇති අය අපි කිසියම් විපතකට පත්වේද කියා බියවීමුයි කියමින්. යුදෙව්වන් හා කිතුනුවන් තම මිත්‍රයෙන් කරගැනීමට ඉතා කැමත්තෙන් නිතර සීග්‍රවීම නොබ දකිනු ඇත. අල්له නුඹට තීරණාත්මක ජයග්‍රහණයක් හෝ තමන් වෙතින් විධානයක් ලබා දෙන්නට පුළුවන. එවිට ඔවුන් තම සිත් සතන් තුළ වසන් කරමින් තිබූ දෑ එනම් වංකභාවය ගැන පසුතැවිලි වන්නන් බවට පත්වෙනු ඇත. එවිට සැබවින්ම ඔවුන් නුබලා සමගයයි අල්له නමින් දිවරා උනන්දුවෙන් සහතික කළ අයමද මේයැයි විශ්වාසවන්තයෝ පවසති. ඔවුන්ගේ සියලුම ක්‍රියා නිෂ්පලවිය. එබැවින් ඔවුහු පරාජිතයෝ වූහ. يا أيها الذين آمنوا من يرتد منكم عن دينه فسوف يأتي الله بقوم فسوف يأتي الله بقوم يحبهم ويحبونه أذلة على المؤمنين أذلة على المؤمنين أعزة على الكافرين يجاهدون في سبيل الله ولا يخافون لومة لائم ذلك فضل الله يؤتيه من يشاء والله واسع عليم إنما وليكم الله ورسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم راكعون ومن يتول الله ورسوله والذين آمنوا فإن حزب الله هم الغالبون විශ්වාසවන්තයිනි නුබලාතුරින් ඔහුගේ ධර්මයෙන් බැහැරව යන යම් කෙනෙකු වේ නම් ඔහු දතයුතුයි ඔහු එනම් අල්له ඔවුනට ප්‍රිය කරන ඔවුන් ඔහුට ප්‍රිය කරන විශ්වාසිකයෙන් කෙරෙහි නිහත මානී වන ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි දැඩිවන අල්لهගේ මාර්ගයේ ඉතා කැපවීමෙන් වෑයම් කරන තවද තමන්ට නින්දා අපහාස කරන්නවුන්ගේ අවලාදවලට බියනුවන වෙනත් සමාජයක් අල්له බිහිකරනු ඇත මෙය අල්لهගේ භාග්‍යයයි ඔහු ඒ තමන්ට අභිමත කෙනෙකුට පිරිනමයි අල්له සර්වව්‍යාපකය සර්වඥානීය නුබලාගේ සහකරුවෝ අල්لهද ඔහුගේ රසුල්වරයාද විශ්වාසිකයෝද සලාත්හි නිරතවන්නෝද සකාත් ඉටු කරන්නෝද අල්لهට රුකු එනම් නැමී නමස්කාර කරන්නෝද වෙති අල්لهද ඔහුගේ රසුල්වරයාද විශ්වාසිකයින්ද තමන්ගේ සහකරුවන් කරගන්නේ කවුරුන්ද සැබවින්ම ජයග්‍රහකයෝ වන්නේ අල්لهගේ පක්ෂයට අයත් වූෝ යැයි ඔවුහු දෙනගනිත්වා. يا أيها الذين آمنوا لا تتخذوا الذين اتخذوا دينكم هزوا ولعباً هزوا ولعبا من الذين أوتوا الكتاب من قبلكم والكفار أولياء واتقوا الله إن كنتم مؤمنين وإذا ناديتم إلى الصلاة اتخذوها هزوا ولعبا ذلك بأنهم قوم لا يعقلون قل يا أهل الكتاب هل تنقمون منا إلا أن آمنا بالله إلا أن آمنا بالله وما أنزل إلينا وما أنزل من قبل وما أنزل من قبل وأن أكثركم فاسقون قل هل أنبئكم بشر من ذلك مثوبة عند الله من لعنه الله وغضب عليه وجعل منهم القردة والخنازير وعبد الطاغوت أولئك شر مكانا وأضل عن سواء السبيل විශ්වාස කළවුනි නුබලාට පෙරාතුව ධර්ම ග්‍රන්ථය පිරිනම්නු ලැබූ අයගෙන් නුබලාගේ දහම විහිළුව හා විනෝදය ලෙසට ගන්නා වූ අයද ප්‍රතික්ෂේප කරන්නන්ද සහකරුවන් ලෙස නොගනිව්. නුබලා සැබෑ විශ්වාසවන්තයෙන් නම් අල්لهට පමණක් බියබැතිමත්වව්. නුබලා සලාතයට කැඳවන විට ඔහු එය විහිළුවක් හා සෙල්ලමක් කරගනිති. මීට හේතුව සැබවින්ම ඔවුන් අවබෝධයක් නැති ජනතාවක් වීමයි. දහම් ලජ්ජනයිනි අප අල්لهහා අපට එවන ලද දෑ සහ ඊට පෙර එවූ දෑද විශ්වාස කරන නිසාමිස නුබලා අපට එරෙහි වන්නේද තවද සැබවින්ම නුබලාගෙන් වැඩි දෙනා පෞකාරයෝ වෙති නබි මුහම්මත් පවසව්. අල්لهගේ සන්නිධානයෙහි දඩුවමින් වඩා දරුණු දඩුවම් ලබන අය ගැන මා නුබලාට දන්වන්නද ඔවුහු කවරෙක්ද නම් අල්له යමෙකුට ශාප කළේද තවද ඔහු වෙත උදහස පහල කර ඔවුන්ගෙන් වඳුරන්ද ශූකරයන්ද බවට පත් කලායද තාගූත්ට කීකරුවන අයද වෙති වඩා දරුණුතම තත්ත්වයට පත් වුවෝද සත්‍යය මාර්ගයෙන් බැහැරව සිටින්නෝද ඔවුහු යැයි නබි මුහම්මද පවසාව. وَإِذَا جَاءُوكُمْ قَالُوا آمَنَّا وَقَدْ دَخَلُوا بِالْكُفْرِ وقد دخلوا بالكفر وهم قد خرجوا به والله أعلم بما كانوا يكتمون وترى كثيرا منهم يسارعون في الإثم والعدوان وأكلهم السحت لبئس ما كانوا يعملون لولا ينهاهم الربانيون والأحبار عن قولهم الإثم وأكلهم السحت لبئس ما كانوا يصنعون ඔව්හු නුඹ වෙත පැමිණෙන විට අපි විශ්වාස කළෙමු යයි කියති. එහෙත් සැබවින්ම ඔවුන් පැමිණියේ ප්‍රතික්ෂේපයෙහිය. ඔවුන් පිටව යන්නේද එලෙසින්මය. ඔවුන් තම සිත් සතන්වල සංගවාගෙන සිටිදැය අල්ලා හොඳින් දනී. ඔවුන් අතුරින් බොහෝ දෙනෙකු පවෙහිද සීමාව ඉක්මවා යාමෙහිද හරාම්. එනම් තහනම් වූ ආහාර ගැනීමෙහිද තැත් කරන බව නුඹට පෙනේ. ඔවුන් කරන දේ ඉතා නපුරුය. පාපකාරී දෑ නොදොඩන ලෙසත් හරාම් එනම් තහනම් වන දෑ නොබුදිනා ලෙසත් ඔවුන්ගේ රබ්බිවරුන් එනම් ආගමික උගතුන් හා අහ්භාර්වරුන් එනම් ආගමික නීති විශාරදයින් ඔවුන්ව නොවලක්වනුයේ මන්ද ඔවුන් කරන දෑ ඉතා නපුරුය. وقالت اليهود يد الله مغلولة غلت أيديهم ولعنوا بما قالوا بل يداه مبسوطتان ينفق كيف يشاء وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ كلما أوقدوا نارا للحرب أطفأها الله ويسعون في الأرض فسادا والله لا يحب المفسدين ولو أن أهل الكتاب آمنوا واتقوا لكفرنا عنهم سيئاتهم ولأدخلناهم جنات النعيم ولو أنهم أقاموا التوراة والإنجيل وما أنزل إليهم من ربهم وما أنزل إليهم من ربهم لأكلوا من فوقهم ومن تحت أرجلهم منهم أمة مقتصدة وكثير منهم ساء ما يعملون අල්ලාගේ අත බඳිනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. නැත බඳිනු ලැබ ඇත්තේ ඔවුන්ගේම දැච්ච ඔවුන් දේව අපහාසාත්මක කිව් කතා නිසා ඔවුහු ශාප කරනු ලැබුවෝය ඔහුගේ දෑත් විහිද ඇත තමාට අභිමත අයුරු වියදම් කරයි. නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහල කරන ලද දෑ එනම් අල්කුරවානය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සීමාව ඉක්මවායාමත් කුෆුර් නම් ප්‍රතික්ෂේපිත භාවයත් වැඩි කරන්නේමය. මේ හේතුව නිසා කියාමත් එනම් පරමාන්ත දිනය දක්වා ඔවුන් අතර එදිරිවාදිකම් හා වෛරය වැපුරුවමු. ඔවුන් යුදගිනිසිලු අවුලන සෑම විටම අල්له එය නිවාදමන්නේය. තවද ඔවුහු ලොවේ ෆසාද් එනම් අවුල්වියවුල් පැතිරවීමට වෑයම් කරති. අල්له අවුල්වියවුල් ඇති කරන්නන් ප්‍රියනොකරන්නේය. දහම් ලජ්ජනයා අල්له විශ්වාස කර ඔහුට බියබැතිමත් වුවහොත් සැබවින්ම අපි ඔවුන්ගෙන් ඔවුන්ගේ පාපයන් මකාදමන්නෙමු. තවද ඔවුන්ව සෞභාග්‍යමත් සිරිබර උයන් එනම් ස්වර්ගයන් තුළට ප්‍රවේශ කරවන්නෙමු. තවරාතයේද ඉංජීලේද ඔවුන්ගේ පරමාධිපති විසින් ඔවුන් වෙත එවන ලද දෑද අනුව ඔවුන් ක්‍රියා කලානම් ඔවුනට ඉහල සිටද ඔවුන්ගේ පායට සිටද ලැබෙන සම්පත් රැසක් ඔවුහු බුක්ති විඳින් නෝමය ඕනතුරින් සමහරු රිජු මගෙහි සිටින අයයි. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කරන දෑ ඉතා නපුරුය. يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين قل يا أهل الكتاب لستم على شيء حتى تقيموا التوراة حتى تقيموا التوراة والإنجيل وما أنزل إليكم من ربكم وليزيدن كثيرا منهم ما أنزل إليك من ربك طغيانا وكفرا فلا تأس على القوم الكافرين إن الذين آمنوا والذين هادوا والصابئون والنصارى من آمن بالله واليوم الآخر واليوم الآخر وعمل صالحا وعمل صالحا فلا خوف عليهم ولا هم يحزنون ධර්ම දූතවරයාණනි නුබේ පරමාධිපති විසින් නුඹ වෙත එවනු ලැබූ දෑ ජනතාවට පවසව්. නුඹ එය ඉටු නොකලානම් නුඹ ඔහුගේ දූත මෙහිවර ඉටු නොකලාවනු ඇත. අල්له ජනතාවගේ දුෂ්ට ක්‍රියාවන්ගෙන් නුඹව ආරක්ෂා කරනු ඇත. ප්‍රතික්ෂේප කරන ජනයාට අල්له සැබවින්ම යහ මග නොපෙන්වන්නේය. දහම් ලජ්ජනයිනි තවරාතේද ඉංජිලේද නුබලාගේ පරමාධිපති විසින් නුබලා වෙතට එවනු ලැබූ දෑද තරයේ පිළිපදිනතෙක් නුබලා කිසිම පදනමක නැතැයි නබි මුහම්මත් පවසව් නුබගේ පරමාධිපති විසින් නුබට පහල කරන ලද දෑද එනම් අල්කුරවානේද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සීමාව ඉක්මවායාමත් කුෆුර්නම් ප්‍රතික්ෂේප භාවයත් වැඩි කරන්නේමය එබැවින් ප්‍රතික්ෂේප කරන පිරිස ගැන නුබ ශෝකනුවාව අල්له ගැනද යවමුල් ආහිරානම් අවසානදිනය ගැනද විශ්වාස කරමින් සත්ක්‍රියාවන් කරන කවුරුන් වුවද ඔවුන් විශ්වාසිකයින්ද යුදෙව්වන්ද සාබි ඌන්ද කිතුනුවන්ද වුවත් ඔවුනට බියකුදු නැත ඔවුහු ලතැවන්නෝද නොවෙති. لقد أخذنا ميثاق بني إسرائيل وأرسلنا إليهم رسلا كلما جاءهم رسول بما لا تهوى أنفسهم بما لا تهوى رُسُلُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَ وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ۗ ثم تاب الله عليهم ثم عموا وصموا كثير منهم والله بصير بما يعملون ඉස්රායිල් දරුවන් සමග අපි ගිවිසුමක් ගතිමු. තවද ඔවුන් වෙත බොහෝ රසුල්වරුන් එව්වෙමු. ඔවුන්ගේ සිත් ප්‍රිය නොකරන දැය රසුළුවරයෙකු ඔවුනට ගෙන එන විට රසුළුවරුන්ගෙන් පිරිසක් බොරු කාරයින් යැයි ඔවුහු පැවසූහ තවත් පිරිසක් ඔවුන් ඝාතනය කළෝය තමන්ගේ එම ක්‍රියාවෙන් අනර්ථයක් නොවෙතැයි ඔවුහු සිතුහ එබැවින් ඔවුහු සත්‍යය වටහා ගැනීමට නොහැකි අන්දයෝද ඒට ඇහුම්කන් දෙන්නට නොහැකි බිහිරෝධ වූහ ඉන් පසුව අල්له ඔවුනට සමාවදුන්නේය ඉන් පසුවත් ඔවුන්ගෙන් බොහෝමයක් වඩවඩාත් අඳහා බිහිරි වූෝසේ හැසිරෙන්න්නට වූහ ඔවුන් කරන දෑ පිළිබඳව අල්له මැනවින් දකින්නේය لقد كفر الذين قالوا إن الله هو المسيح ابن مريم وقال المسيح يا بني إسرائيل اعبدوا الله ربي وربكم إنه من يشرك بالله فقد حرم الله عليه الجنة فقد حرم الله عليه الجنة الجنة ومأواه النار وما للظالمين من أنصار لقد كفر الذين قالوا إن الله ثالث ثلاثة وما من إله إلا إله واحد وإن لم ينتهوا عما يقولون ليمسن الذين كفروا ليمسن الذين كفروا منهم عذاب أليم أفلا يتوبون إلى الله ويستغفرونه والله غفور رحيم මරියම්ගේ පුත් මසී සැබවින්ම අල්له යැයිකි අය සැබවින්ම ප්‍රතික්ෂේප කළෝ වූහ ඉස්රායිල් දරුවනි මාගේ ස්වාමී වූද නුබලාගේ ස්වාමී වූද එකම අල්له නුබලා නමතිව් සැබවින්ම කවරෙකු අල්لهට ආදේශයක් තබන්නේද අල්له ඔහුට ජන්නාව එනම් ස්වර්ගය තහනම් කළේය ඔහුගේ නිවහන අපායවන්නේය මෙවැනි පෞකාරයන්ට පිහිටවන්නන් කිසිවෙකු නැතැයි මසී පැවසුවේය. සැබවින්ම අල්له තිදනාගෙන් තුන්වැන්නායයි කිව් අය සැබවින්ම ප්‍රතික්ෂේප කළෝ වෙති. එකම දෙවියෙකු හැර වෙනත් දෙවියන් නැත. ඔවුන් කියනදයින් ඔවුන් වැලකුණේ නැතිනම් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන අයට වේදනීය දඩුවම ලැබෙනු ඇත. එබැවින් ඔවුන් අල්له වෙත හැරී ඔවුහු කළ පාපයන්ට පසු තැවිලිවී ඕගෙන් ශමාව අයදිය යුතු නොවේද. අල්له බෙහෙවින් ක්ෂමාශීලීය අසීමිත කරුණාන්විතය. ما المسيح ابن مريم إلا رسول قد خلت من قبله الرسل وأمه صديقة كانا يأكلان الطعام انظر كيف نبين لهم الآيات ثم انظر أنا يؤفكون قل أتعبدون من دون الله ما لا يملك لكم ضرا ولا نفعا والله هو السميع العليم قل يا أهل الكتاب لا تغلوا في دينكم غير الحق ولا تتبعوا ولا تتبعوا أهواء قوم أهواء قوم قد ضلوا من قبل وأضلوا قد ضلوا من قبل وأضلوا كثيرا وضلوا عن سواء السبيل මරියම්ගේ පුත් මසී රසූල්වරයෙකු මිස වෙනත් කෙනෙකු නොවීය. ඔහුට පෙරද ඔහුවැනි බොහෝ රසූල්වරු ඉකුත් වූහ. ඔහුගේ මවද සත්‍යශීලී තැනැත්තියකි. ඔවුන් දෙදෙනාම සෙසු මිනිසුන් මෙන් ආහාර අනුභව කළෝය අපි සත්‍ය පිළිබඳව සංඥාවන් ඔවුනට කෙසේ පැහැදිලි කරන්නෙමු දැයි බලව් පසුව ඔවුන් එම සංඥාවන් විකෘති කරන සැටිද බලව්. අල්له නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දේකටද නුඹලා නමදින්නේ දැයි නබි මුහම්මත් පවසව්. සැබවින්ම සර්ව ශ්‍රාවක සර්වඥ වනුයේ අල්لهය. දහම් ලජ්ජනයිනි. නුබලාගේ දහමේ සත්‍යය හැර නැතිදෑ වැඩිපුර කියා සීමා ඉක්මවා නොයව්. නුඹලාට පෙර දුර්මාර්ගයේ ගොස් සෙසු බොහෝ අයත් නොමගයවා සත්‍යය මාර්ගයෙන් බැහැරගේ ජනයාගේ සිතුවිලි නුබලා අනුගමනය නොකරනුයි නබි මුහම්මත් පවසව. لعن الذين كفروا من بني إسرائيل على لسان داود على لسان داود وعيسى بن مريم ذلك بما عصوا وكانوا يعتدون كانوا لا يتناهون عن منكر فعلوه لبئس ما كانوا يفعلون ترى كثيرا منهم يتولون الذين كفروا لبئس ما قدمت لهم أنفسهم أن سخط الله عليهم ۖ أن سخط الله عليهم وفي العذاب هم خالدون ඉස්රායිල් දරුවන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය දාවුද් සහ මරියම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබින. එය ඔවුන් අකීකරුවී සීමාව ඉක්ම වූ හෙයිනි. ඔවුහු තමන් කළ වැරදි ක්‍රියාවන් නොකරන ලෙස එකිනෙකා නොවැලැක් වූහ ඔවුන් කළ දෑ ඉතා නපුරුය. නබි මුහම්මද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විශ්වාසිකයින්ට එරෙහිව ප්‍රතික්ෂේප කරන අය සහකරුවන් කරගැනීම නුබට දැකිය හැකිය ඔවුන් තම තමන්ටම ඉදිරිපත් කළ දෑ ඉතා නපුරුය අල්له ඔවුන් කෙරෙහි උදහස පහල කළේ මිනිසාය ඔවුහු වේදනාවෙහි සදාකාලිකවම වෙසිති ولو كانوا يؤمنون بالله والنبي وما أنزل إليه وما أنزل إليه ما اتخذوهم أولياء ولكن كثيراً ولكن كثيرا منهم فاسقون لتجدن أشد الناس عداوة للذين آمنوا اليهود والذين أشركوا ولتجدن أقربهم مَوَدَّةً لِلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ ۖ وأنهم لا يستكبرون ඔවුහු අල්له ගැනද නබිවරයා ගැනද ඔහු එනම් නබිවරයා වෙත පහල කරනු ලැබූ දෑ ගැනද විශ්වාස කරන්නාහුනම් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් ආරක්ෂකයින් ලෙස නොගන්නෝමය නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පෞකාරයෝ වෙති නබි මුහම්මත් විශ්වාසවන්තයින්ට ඉතා දරුණු සතුරන් ලෙස යුදෙව්වන්ද අල්لهට ආදේශ තබන්නන්ද සැබැවින්ම නුබ දකින්නෙහිය. තවද සැබැවින්ම අපි නසාරා එනම් කිතුනුවන්යයි කියන්නෝ විශ්වාසය කරන අයට ආදරයෙන් සමීපවන්නන් ලෙස නුබ දකින්නෙහිය. මීට හේතුව බැතිමත් විද්වතුන්ද පැවිද්දන්ද ඔවුන් අතර සිටින නිසාත් ඔවුන් උඩගුන් නොවන නිසාචය. وَإِذَا سَمِعُوا مَا أُنزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُوا مِنَ الْحَقِّ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ وما لنا لا نؤمن بالله وما جاءنا من الحق ونطمع ونطمع أن يدخلنا ربنا مع القوم الصالحين فأثابهم الله بما قالوا جنات تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء المحسنين والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب الجحيم රසූල් වරයා වෙත පහල කරනු ලැබූ දෑයට ඔවුන් සවන්දුන් විට ඔවුන් සත්‍යය වටහාගත් හෙයින් ඔවුන්ගේ ඇස්වලින් කඳුළු ගලායාම නබි මොහම්මද නුඹ දකිනු ඇත. අපගේ ස්වාමිනි අපි විශ්වාස කළෙමු. එබැවින් අපව ශාක්ෂි දරන්නන් සමඟ ලියා තබනු මැනවැයි ඔවුහු කියති. අපගේ ස්වාමී අපව යහපත් අය සමඟ ඇතුළු කිරීම අප ප්‍රියකරනහෙයින් අප අල්له ගැනද අප වෙත පහළ වූ සත්‍යය ගැනද විශ්වාස නොකරන්නේ කුමක් නිසාදැයි ඔවුහු පවසති. ඔවුන් කිව් මෙවැනි දෑ නිසා යටින් දියදහරා ගලා බස්නා ජන්නාවන් එනම් ස්වර්ගය ඔවුනට තිලිනයක්සේ අල්له පිරිනැමුවේය ඔවුහු එහි සදාකල් වෙසිති මෙය යහකම් කරන්නවුන්ගේ තිලිනයකි ප්‍රතික්ෂේප කලා වූද තවද අපගේ සංඥාවන් එනම් වදන් බොරුයැයිකි අයද ඔවුහුමය නිරේ සහකාරයෝ වන්නේ يا أيها الذين آمنوا لا تحرموا طيبات ما أحل الله لكم ولا تعتدوا إن الله لا يحب المعتدين وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ විශ්වාසවන්තයනි අල්له නුබලාට හලාල් එනම් අනුමත කළ පිවිතුරු දෑ නුබලා තහනම් කර නොගනිව් තවද සීමාව ඉක්මවා නොයව් සැබවින්ම අල්له සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය. අල්له නුබලාට සපයා ඇති අනුමත කළ දෑ හා පිවිතුරු දෑ අනුභව කරව. නුබලා ඔහු ගැන විශ්වාසය තබන අල්لهට බියබැතිමත්වව්. لا يؤاخذكم الله باللغو في أيمانكم ولكن يؤاخذكم بما عقدتم الأيمان فكفارته إطعام عشرة مساكين من أوسط ما تطعمون أهليكم أو كسوتهم ۖ أو كسوتهم أو تحرير رقبة فمن لم يجد فصيام ثلاثة أيام ذلك كفارة أيمانكم إذا حلفتم واحفظوا أيمانكم كذلك يبين الله لكم آياته لعلكم تشكرون නොසැලකිල්ලෙන් එනම් අවබෝධයෙන් තොරව දිවරණ නුඹලාගේ දිවරීම් සම්බන්ධයෙන් අල්له නුබලාව වරදට පත් නොකරයි. නමුත් නුබලා ඕනෑකමින් එනම් අවබෝධයෙන් යුතුව කරන දිවරීම් සම්බන්ධයෙන් ඔහු නුබලාව වරදට හසු කරයි. එයට එනම් දිවරීම් කඩකිරීමේ වරදට දෙන පිළියමනම්. නුබලාගේම පවුලේ අයට සපයනු ලබන තත්ත්වයේ සාමාන්‍ය ආහාරපානවලින් දිලින්දන් දස දෙනෙකුට සංග්‍රහ කිරීමයි. නැතිනම් ඔවුන්ට ඇඳුම් දන්දීමයි. එසේ නැතිනම් එක් වහලෙකු නිදහස් කිරීමයි. කවරෙකු හෝ මෙයින් එකක්වත් කිරීමට අපහොසත්වේ නම් ඔහු දිනතුනක් උපවාසය සමාදන් විය යුතුයි. නුබලා දිවුරා ඇති නුබලාගේ දිවරීම් කඩ කලා නම්. ඊට පිළියම එනම් විපාකය මෙයයි. එබැවින් නුබලාගේ දිවරීම් ආරක්ෂා කර ගනිව්. නුබලා ගුණගරුක වීම පිණිස අල්له මෙසේ තම අනපනත් නුබලාට පැහැදිලිව දක්වයි. يا أيها الذين آمنوا إنما الخمر والميسر والأنفر والأنصاب والأزلام والأنصاب والأزلام رجس من عمل الشيطان فاجتنبوه لعلكم تفلحون إنما يريد الشيطان أن يوقع بينكم العداوة والبغضاء في الخمر والميسر في الخمر والميسر ويصدكم عن ذكر الله وعن الصلاة فهل أنتم منتهون وأطيعوا الله وأطيعوا الرسول واحذروا فإن توليتم فاعلموا أنما على رسولنا البلاغ المبين ليس على الذين آمنوا وعملوا الصالحات جناح جناح فيما طعموا إذا ما اتقوا وآمنوا وعملوا الصالحات ثم اتقوا ثم اتقوا وآمنوا ثم اتقوا وأحسنوا والله يحب المحسنين විශ්වාසවන්තයිනි සුරාව සූදුව අන්සාභ හෙවත් ආදේශවාදීන් අදහන පිළිරුව ඉදිරියේ පූජාවන් සඳහා යොදාගන්නා ගල් තවද අස්ලාම් එනම් නිමිති බැලීමට සිටුවා තබන ඇති රිතියන මේ සියල්ලම ශෛතාන්ගේ පිළිකුල් සහගත ක්‍රියාවේ. එනිසා මේවායින් වලකිව් නුබලාට ජයග්‍රාහකයින් වියහැකිය. සුරාව සූදුව මගින් නොබලා අතර වෛරය හා දවේශය වැපරීමටත් අල්له සිහිකිරීම හා සලාතේ ඉටු කිරීමෙන් නොබලා වලක්වාලීමටත්ය සැබවින්ම ශේතාන් ප්‍රිය කරන්නේ. එනිසා ඒවායින් නොබලා වලකින්නේද. අල්لهට අවනතවව් රසුල්වරයාටත් අවනතවව් තවද අල්ලාට හා ඔහුගේ රසුල්වරයාට අවනත නොවී සිටීමෙන් ප්‍රවේශම්වව් නුබලා යම්හැකින් අවනත නොවී බැහැර වුහොත් අපගේ පනිවිඩය නුබලාට පැහැදිලිව ප්‍රචාරය කිරීමය සැබවින්ම අපගේ රසුල්වරයාගේ වගකීම වන්නේ යැයි නුබලා දැනගනිත්වා. විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන්නන් අනුමත නොවූ ආහාර කිසිවක්. එනම් එය තහනම් කිරීමට පෙර අනුභව කර සිටියහොත් එය ඔවුන් කෙරෙහි වරදක් නැත. ඔවුන් තහනම් කළ පසු එයින් වැලකී විශ්වාස කර යහපත් ක්‍රියාවන් කර පසුව අනෙකුත් පාපකාරී ක්‍රියාවන්ගෙන් වැලකී විශ්වාසය ස්තිරකර අල්ලාට බියවී අනුන්ටත් යහපත කරමින් සිටියහොත් ප්‍රමාණවච්චය එබැවින් තහන්නමට පෙර අනුභව කළ දෑ පිළිබඳව වරදට හසු කරන්නේ නැත. එබැවින් තහනමට පෙර අනුභව කළ දෑ පිළිබඳව වරදක් බවට ගණන් නොගනු ඇත. අල්له යහපත් කරන්නවුන් ප්‍රිය කරන්නේය. يا أيها الذين آمنوا ليبلونكم الله بشيء من الصيد تناله أيديكم تناله أيديكم ورماحكم ليعلم الله من يخافه بالغيب ۖ فمن اعتدى بعد ذلك فله عذاب أليم يا أيها الذين آمنوا لا تقتلوا الصيد وأنتم حرم ومن قتله منكم متعمدا فجزاء مثل ما قتل من النعم فجزاء مثل ما قتل من النعم يحكم به ذوى عدل منكم يحكم به ذوى عدل منكم هديا بالغ الكعبة أو كفارة أو كفارة طعام مساكين أو عدل ذلك صياما ليذوق وبال أمره عفى الله عما سلف ومن عاد فينتقم الله منه والله عزيز ذو انتقام විශ්වාසවන්තේනි රාහසිගතව පවා තමාට බියවන්නේ කවුරුන් දැයි දැනගැනීමට නුබලාගේ අත්වලට හෝ නුබලාගේ හෙල්ලවලට පහසුවෙන් හසුවනසේ නුබලා ඉහ්රාම් ඇඳුමෙන් සැරසි හරම් අපූජනීය ප්‍රදේශ සීමාව තුළ සිටින කල්හි දඩයම් කළ හැකි යම් දෙයකින් අල්له නුබලා පරීක්ෂා කරයි මෙසේ අනතුරු ඇඟවීමෙන් පසුවද සීමාවන් ඉක්මවායන්නේ කවුරුද ඔහුට ඉතාමත් වේදනීය දඩුවම ඇත විශ්වාස කලවුනි නුඹලා එහ්රාම් තත්ත්වයෙන් සිටිනාවිට දඩයම් සතුන් නොමැරිය යුතුයි තවද නුඹලා අතුරින් කෙනෙකු සිතාමතාම එහ්රාම් තත්ත්වයෙන් එය එනම් දඩයම් සතුන් මැරුවානම් ඊට සමාන අගේකින් යුත් එලු ගව ඔටු යනාදියෙන් නොබලාතුරින් සාධාරණ එනම් අපක්ෂපාත මිනිසුන් දෙදෙනෙකු තීරණය කරන හදියු එකක් එනම් කැපකරන සතෙකු ඔහු පරිභාරයක් වශයෙන් කභාවවෙත යැවිය යුතුයි. නැතහොත් එසේ කිරීමට අපහොසත් වුවහොත් ඔහු වන්දියක් වශයෙන් දිලින්දන්ට ආහාර සැපිය යුතුයි. නැතහොත් ඊට සරිලනසේ උපවාසය රැකිය යුතුයි. තමා කළ ක්‍රියාවට විපාකේ විඳීම සඳහා මෙසේ පැනවේ. මීට පෙර කළ දෑට අල්له සමාකළේය. නමුත් යමෙකු එය නැවතත් කළේ නම් අල්له ඔවුන්ගෙන් පලිගනු ඇත. අල්له සර්වබල සම්පන්නය දඩුවම් කරන්න අදවේ. أحل لكم صيد البحر وطعامه متاعا لكم وللسيارة وحرم عليكم صيد البر ما دمتم حرما واتقوا الله الذي إليه تحشرون جعل الله الكعبة البيت الحرام قياما للناس الناس والشهر الحرام والهدي والقلائد ذلك لتعلموا أن الله يعلم ما في السماوات وما في الأرض وأن الله بكل شيء عليم اعلموا أن الله شديد العقاب وأن الله غفور رحيم إحرام تطوي සිටිනා විටදී මුහුදු සතුන් දඩයම් කිරීමත් එය ආහාර වශයෙන් ගැනීමත් නුබලාට සහ නුබලා සමඟ ගමන් කරන්නන් හට අනුමත කර ඇත. එහෙත් නුබලා එහරාම් තත්වේ සිටිනාතාක් ගොඩබිම සතුන් දඩයම් කිරීම නුබලාට තානම් කර ඇත නුබලා ඔහු වෙතම රැස් කරනු ලැබෙන්නා වූ අල්لهටම බියබැතිමත්වව් අල්له පාරිශුද්ධ ගෘහය වූ කවභාව ජනයා වෙනුවෙන් ඔවුන්ගේ සාමුහික ජනජීවිතය තහවුරු කරන තෝ තැන්නක් වශයෙන් සලසා ඇත එසේම පූජනීය මාසයන්ද අල් හදියු සඳහා යොදාගන්නා සතුන්ද කලායිඩ්නම් කැපකිරීම සඳහා ගෙලවටා සංකේත මාල පැළඳ වූ සතුන්ද අභයධානයන් ලෙස සලසා ඇත. එය අහස්වල හා පොළොවේ පවතින දෑ සම්බන්ධව අල්له මැනවින් දන්නා බව නුබලා දැනගැනීම පිණිසය. සැබවින්ම අල්له සියලුදෑ පිළිබඳව මැනවින්දනී. දඩුවම් කිරීමෙහිලා සැබවින්ම අල්له බෙහිවින් දැඩි බවත්. තවද සැබවින්ම අල්له ක්ෂමාශීලී හා අසීමිත කරුණාන්විත බවත්. මැනවින් දෙනගනයව්. ما على الرسول إلا البلاغ والله يعلم ما تبدون وما تكتمون قل لا يستوي الخبيث والطيب ولو أعجبك كثرة الخبيث فاتقوا الله يا أولي الألباب لعلكم تفلحون රසූල් වරයාගේ වගකීම වන්නේ දූත මෙහෙවරය ඉදිරිපත් කිරීම පමණකි. නුඹලා හෙළිදරව් කරන හා සංගවන සෑම දෙයක්ම අල්له මැනවින් දනී. නරකදේ පිරී පැවතීම නුඹේ සිත් ගත්තත් හොඳ හා නර්කයන දෑ කෙසේවත් එක හා සමාන නොවිය හැකියයි නබි මුහම්මත් පවසව. එබැවින් දැනුම් තේරුම් ඇති ජනයිනි. අල්لهට අකීකරුවීමෙන් වැරකී බියපැතිමත් වව්. එමගින් නුඹලා සැබෑ ජයග්‍රාහකයින් වනු ඇත. يا ايها الذين امنوا لا تسالوا عن اشياء ان تبد لكم تسؤكم وَإِن تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَى اللَّهُ عَنْهَا وَاللَّهُ غَفُورٌ حَلِيمٌ قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا بِهَا كَافِرِينَ ما جعل الله من بحيرة ولا سائبة ولا وصيلة ولا وصيلة ولا حام ولكن الذين كفروا يفترون على الله الكذب وأكثرهم لا يعقلون විශ්වාස කළවුනි නුබලාට දැනගන්නට සැලස්වීමෙන් නුබලාටම හානිකරවිය හැකි දේවල් පිළිබඳව ප්‍රශ්න නොනගව් අල්කුරාණය පහල කෙරෙන කල්හි ඒවා පිළිබඳව නුබලා ප්‍රශ්න ඇසුවහොත් ඒවා ගැන නුබලාට දැනගන්නට සලසුන් ලැබේ නුබලා මෙතික් කර ඇති ඒවාට අල්له සමාවදී ඇත අල්له ක්ෂමාශීලී හා සානශීලීය නුබලාට පෙර සමහර ජනයා මෙවැනි ප්‍රශ්න නැගූහ ඔවුහු එනිසාම ප්‍රතික්ෂේපකරුවන් බවට පත් වූහ බහීරා සායිබා වසීලා හෝ හාම් අල්له නියම කළේ නැත නමුත් ප්‍රතික්ෂේපකයින් අල්ලාට විරුද්ධව බොරුගොතා කියති ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත وإذا قيل لهم تعالوا إلى ما أنزل الله وإلى الرسول قالوا قالوا حسبنا ما وجدنا عليه آباءنا أولو كان آباؤهم لا يعلمون شيئا ولا يهتدون يا أيها الذين آمنوا عليكم أنفسكم لا يضركم من ضل إذا اهتديتم ۖ إلى الله مرجعكم جميعا فينبئكم بما كنتم تعملون එනිසා ඔවුහු එවැනි මිත්‍යා විශ්වාස පිළිගනිති. අල්له විසින් පහල කර ඇති ධර්මය හා රසුල්වරයා වෙත පැමිණෙන්නැයි ඔවුනට පැවසූ විට අපට අපේ මුතුන් මිත්තන් ජීවත් වූ අයුරු ප්‍රමාණවත්යැයි ඔවුහු පැවසූහ. ඔවුන්ගේ මුතුන් මිත්තෝ කිසිම දෙයක් නොදැන සත්‍යය මාර්ගය පිළිබඳව සම්පූර්ණයෙන් අඥ්ඥානව සිටියාහුනම් එවිට ඔවුහු සිය මුතුන් මිත්තන් අනුගමනය කරන්නෙහිද විශ්වාස කළවුනි නුඹලා නුඹලාගේ ආත්මයන් රැකබලාගනිව් නුඹලා සත්‍යය මාර්ගයෙහි ගමන් කරන්නාහුනම් නිවැරදි මගින් බැහැර යන කිසිවෙකු නුබලාට හානියක් නොකරනු ඇත නුබලා සියල්ලන්ගේ ආපසු පැමිණීම අල්له වෙතමය එවිට ඔහු නුබලා ඇති කරමින් සිටි දෑ පිළිබඳව නුබලාට දන්වනු ඇත. يا أيها الذين آمنوا شهادة بينكم إذا حضر أحدكم الموت إذا حضر أحدكم الموت حين الوصية اثنان ذوى عدل منكم أو آخران من غيركم ۖ أو آخران من غيركم إن أنتم ضربتم في الأرض فأصابتكم مصيبة الموت تحبسونهما من بعد الصلاة فيقسمان بالله إن ارتبتم لا نشتري به ثمنا ولو كان ذا قربى ولو كان ذا قربى ولا نكتم شهادة الله إنا إذا لمن الآثمين විශ්වාස කළවුනි නුඹලා අතුරින් කෙනෙකුට මරණාසන්න වී ඔහු අන්තිම කැමැත්ත පිළියල කරන විට නුඹලා අතුරින් යුක්ති ගරුක සාධාරණ මිනිසුන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් වශයෙන් ක්‍රියා කළ යුතුයි. නුඹලා ගමනක යෙදී සිටින විට එහිදී නුබලා මරණ විපතට ළඟා වූවානම් නුබලා අතුරින් නොවූ වෙනත් දෙදෙනෙකු ශාක්ෂිකරුවන් වශයෙන් යොදවාගත හැකිය. ඔවුන් පිළිබඳව යම් කිසි සැකයක් නුබලාට පහළ වුවහොත් සලාතයෙන් පසුව එම ශාක්ෂිකරුවන් දෙදෙනා මස්්චිදයේ රඳවාගත යුතුයි. එවිට ඔවුන් දෙදෙනා අල්له නමින් දිවරා ඔහු අපගේ කිට්ටු නෑයක වුවත් අපි ඔහුට පක්ෂග්‍රාහි නොවිමු. අල්لهට දුන් අපේ සාක්ෂිය ලාභ ප්‍රයෝජන තකා අපි නොවිකුණන්නෙමු. තවද අපි අල්له වෙනුවෙන් දෙනු ලබන සාක්ෂිය සඟවන්නට තැත් නොකරමු. අප එසේ කලා නම් සැබැවින්ම අපි පෞකාරයෝ අතර වෙමුයි පැවසිය යුතුවේ. فإن عثر على أنهما استحقا إثما فآخران فآخران يقومان مقامهما من الذين استحق عليهم الأوليان فيقسمان بالله لشهادتنا لشهادتنا أحق من شهادتهما وما اعتدينا إنا إذا لمن الظالمين ذلك أدنى أن يأتوا بالشهادة على وجهها أو يخافوا أو يخافوا أن ترد أيمان بعد أيمانهم واتقوا الله واسمعوا والله لا يهدي القوم الفاسقين නමුත් මේ දෙදෙනාම පාපකාරී ක්‍රියාවන් සඳහා වරදකරුවන්යයි එලිවහොත් පෙරකී දෙදෙනා නිසා අයිතිවාසිකම් අහිමි වූ අය අතුරින් කිට්ටුනෑකම් ඇති දෙදෙනෙකු ඔවුන් වෙනුවට ඉදිරියට පැමිණ අපේ සාක්ෂිය ඔවුන් දෙදෙනගේ සාක්ෂියට වඩා සැබෑය අපි සාක්ෂිදීමෙහිදී කිසිදු උල්ලංඝනයක් නොකළෙමු. අප එසේ කලා නම් සැබවින්ව අපි අයුක්ති සහගත පිරිස අතර වෙමුයි අල්لهගේ නාමයෙන් දිවුරුම් දිය යුතුයි. මෙය ඔවුන් සත්‍යය මුහුණුවරින්ම සාක්ෂියගෙන ඒමටද නැතහොත් සාක්ෂිකරුවන් වූ ඔවුන්ගේ දිවුරුමෙන් පසු මොවුන්ගේ සාක්ෂිවලට විරුද්ධව උරුමක්කාරයින්ගේ සාක්ෂි ගනු ලැබ ඔවුන්ගේ සාක්ෂි බල රහිතවීම මොවුන් බියවීමට ඉතා උචිත පිළිවෙලකි. එබැවින් නුබලා අල්لهට බියවව්. ඔහුගේ අනපනත්වලට සවන්දෙව්. පෞකාරයින්ට අල්له යහමග නොපෙන්වන්නේමය. يوم يجمع الله الرسل فيقول ماذا أجبتم قالوا لا علم لنا إنك أنت علام الغيوب إذ قال الله يا عيسى ابن مريم اذكر نعمتي عليك وعلى والدتك إذ أيدتك بروح القدس تكلم الناس في المهد وكهلا وإذ علمتك الكتاب والحكمة والتوراة والإنجيل وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوْتَى بِإِذْنِي وإذ كففت بني إسرائيل عنك إذ جئتهم بالبينات إذ جئتهم بالبينات فقال الذين كفروا منهم إن هذا إلا سحر مبين අල්له පරලොවෙහි සිය රසුල්වරුන් සියල්ල එක් රැස් කරවන දිනේ නොබලා මාගේ දූත මෙහෙවර මිනිසුන් වෙත පැවසූ කල්හි නොබලාට ඔවුන් විසින් කුමන පිළිතුරු දෙනු ලැබුවේ දැයි විමසයි. එවිට අපට දෙනුමක් නැත සැබවින්ම ගුප්තදය හොඳින් දන්නේ ඔබමයයි ඔවුන් කියනු ඇත. මරියම්ගේ පුත් ඊසා රෝහුල් කුදුස්නම් ශුද්ධාත්මය මගින් මානුභ ශක්තිමත් කර නුඹ තොටිල්ලෙහිද වැඩිවියහිද එක සමානව ජනයා සමඟ කතාකිරීමටත් තවද ධර්ම ග්‍රන්ථයද ප්‍රඥාවද තවරාතය එනම් තෝරාහද ඉංජීලය එනම් ශුභාරංචිය හෙවත් බයිබලේද මානුඹට ඉගැන්වීමත් තවද මාගේ අවසරයෙන් නුබ මැටියෙන් පක්ෂයකුගේ ස්වරූපයමෙන් තනා ඒට නුඹ හුස්ම පිඹිවිට එය මාගේ අනුමැතියෙන් සජීවී පක්ෂයකු වීමත් තවද අන්දයන් හා කුෂ්ට ලාදුරු රෝගීන් මගේ අනුමැතියෙන් නුඹ සුවපත් කිරීමත් තවද මාගේ අනුමැතියෙන් නුඹ මලවුන් නැගිටුවීමත් තවද පැහැදිලි ප්‍රාතිහාරයන් නුඹ ඔවුන් වෙත ගෙන ආවිට ඔවුන් අතුරින් අවිශ්වාසිකයින් මෙය ඉතා පැහැදිලි හූනියමක් මිස වෙනකක් නොවේ යැයි කීවිට නුඹව මරණයට පත්කිරීමට තැත්කරනාවිට මානුඹ ඉස්රායිල්ගේ පුත්‍රයින් වන ඔවුන්ගෙන් ආරක්ෂා කිරීමත් මගින් මා නුඹටත් නුඹගේ මවටත් පිරිනැමූ මාගේ ආශිර්වාදය සීපත් කරනුයි අල්له පවසයි. وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ إذ قال الحواريون يا عيسى ابن مريم هل يستطيع ربك أن ينزل علينا مائدة من السماء قال اتقوا الله إن كنتم مؤمنين قالوا نريد أن نأتي نأكل منها وتطمئن قلوبنا ونعلم أن قد صدقتنا ونكون عليها من الشاهدين قال عيسى ابن مريم اللهم ربنا أنزل علينا أنزل علينا مائدة من السماء تكون لنا عيداً تكون لنا عيدا لأولنا وآخرنا وآية منك وارزقنا وأنت خير الرازقين තවද මා ගැනත් මාගේ රසුල්වරයා ගැනත් විශ්වාස කරන්න යැයි හවාරියුන් වන නුබගේ ගෝලයින්ට මා ප්‍රකාශ කළ විට අපි විශ්වාස කළෙමු. තවද සැබවින්ම අපි මුස්ලිම්වරුන් එනම් අල්لهට අවනත වූුවන් බවට නුබ ශාක්ෂි දරන්නැයි ඔවුහු පැවසූහ මේද නුබ සීපත් කරාව. මරියම්ගේ පුත් ඊසා අහසින් අප වෙතට ආහාරතැටියක් එවන්නට නුබගේ පරමාධිපතිට හැකිදැයි හවාරියුන් හූ එනම් නුඹගේ ගෝලයෝ ඇසූහ එවිට නුබලා සැබෑ විශ්වාසවන්තයි නම් අල්لهට බියබැතිමත් වන්නයි ඔහු එනම් ඊසා කිවේය අප මෙයින් අනුභව කරන්නටද අපගේ හදවත් ස්තිරවීමටද ඔබ අපට සැබෑදේ පැවසුවේ දැයි අපට දැනගැනීමටද එයට අප සාක්ෂිකරුවන් වීමටද අපි අදහස් කළෙමුයි ඔවුහු එනම් හවාරියුන් හෝ පැවසූහ අපගේ පරමාධිපතියානනි අපගේ පළමුුවැන්නාටත් අන්තිමයාටත් උත්සවයක් වන පරිදිද නුඹගෙන් සංඥාවක් වශයෙන්ද අහසින් අපට ආහාර තැටියක් එවනු මැනව තවද අපට ආහාර සපයනු මැනව ආහාර සපයන්නන්ගේ ශ්‍රේෂ්ඨතමයා ඔබයයි මරියම්ගේ පුත් ඊසා ප්‍රාර්ථනා කරමින් පැවසුවේය. قال الله إني منزلها عليكم فمن يكفر بعد منكم فإني أعذبه عذابا فإني أعذبه عذابا لا أعذبه أحدا من العالمين وإذ قال الله يا عيسى ابن مريم أأنت قلت للناس اتخذوني أأنت قلت للناس اتخذوني وأمي إلهين من دون الله قال سبحانك ما يكون لي أن أقول ما ليس لي بحق إن كنت قلته فقد علمته تعلم ما في نفسي ولا أعلم ما في نفسك إنك أنت علام الغيوب සැබවින්ම මා නුබලා වෙත එය පහල කරන්නෙමි. නමුත් ඉන් පසුව නුබලා අතුරින් යම් කිසිවෙකු විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරයි නම් මෙලොව කිසිවෙකුට නොදුන් අන්දමේ දඩුවම සැබවින්ම ඔහුට මා දෙන්නෙමි අල්له පැවසුවේය අල්له හැර මාත් මාගේ මවත් දෙවිවරුන් දෙදෙනෙකු වශයෙන් සලකුණුයි මරියම්ගේ පුත් ඊසා නුඹ ජනයාට කිවේදැයි අල්له අසයි එවිට ඔහු ඔබ ශුවිශුද්ධයි මට අයිතියක් නැතිදෑ පැවසීමට මම සුදුසු නොවේ මා එවැන්නක් පැවසුවා නම් නුඹ ඒ කාන්තයෙන්ම ඒ ගැන දන්නෙහිය මා සිත්හි ඇතිදෑ නුඹ දනී. නමුත් නුබේ සිතිහි ඇතිදෑ මම නොදනිමි. ගුප්ත සියලුම දෑ පිළිබඳව පූර්ණ අවබෝධය ඇත්තා නුභවේ යැයි ඔහු එනම් ඊසා පවසයි. ما قلت لهم إلا ما أمرتني به أن اعبدوا الله ربي وربكم وكنت عليهم شهيدا ما دمت فيهم فلما توفيتني كنت أنت الرقيب عليهم وأنت على كل شيء شهيد إن تعذبهم فإنهم عبادك وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ මාගේ පරමාධිපතිද නුඹලාගේ පරමාධිපතිද වූ අල්ලාහ් පමණක් නමදිනුයි නුඹ මට පැවසූ දේ හැර අන් කිසිවක් මා ඔවුන්ට නොකියවෙමි. තවද මා ඔවුන් සමග සිටිනා තාක්කල් ඔවුන්ගේ හැසිරීමට සාක්ෂි කරුවෙකු වී සිටිමි. නමුත් නුඹ මා ආපසු කැඳවාගත් විට ඔවුන් ගැන විමස්ටිලිමත් වූයේ නුබයි තවද සියලු දෑ කෙරෙහි ශාක්ෂය නුබවේ. නුබ ඔවුනට දඩුවම් කලානම් ඔවුහු නුබේම ගැත්තෝ වෙති. තවද නුබ ඔවුනට සමාව දෙතොත් සැබවින්ම නුඹ සර්ව බලධාරි හා සර්ව ප්‍රඥාවන්තයයිද ඊසා පැවසුවේය. සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යභාවය ප්‍රයෝජනවත් වන දිනයයි මේ ඊට පහලින් ගලන ගංගාවන් ඇති ජන්නාවන් ඕනට ඇත. ඔවුහු සදාකාලිකව එහි වෙසිති ඔවුන් ගැන අල්له තෘප්තිමත් වන්නේය ඔවුහුද ඔහු ගැන තෘප්තිමත් වෙති මෙය විශිෂ්ඨතම භාගයයි අහස්වලද පොළොවෙහිද එහි පවතින සියලු දෑහි පරමාධිපත්‍යය අල්له සතුවෙයි ඔහු සෑම දෙයක් කෙරෙහිම බලසම්පන්නේය